අවසාන ප්‍රශ්නය විකෘතිය ධර්මයන්ට නොදැන සවන් දීම නිසා විකෘති ධර්මයන්ට නොදැන සවන් දීම නිසා ශ්‍රද්ධාවට බලපෑ හැකිද? එවැනි ධර්ම හඳුනාගන්නේ කෙසේද? නැවත නැවත අහනකොට වැරදි දේ වුණත් Tamange දෘෂ්ටියට ගැලපෙනවා නම් හරි වගේ දැනෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කාලම්මෙන්ට දේශනා කළේ પરම්පරාවේ ආවා කියලා පොතේ තිබුණා කියලා ගුරුවරයෙක් කිව්වා කියලා තමන් ගරු කරන කෙනෙක් කිව්වා කියලා තමන්ගේ මතයට ගැලපෙනවා කියලා තර්කයට හරි කියලා ඒවෙන් පිළිගන්න එපා එක්ක සාන්දෘෂ්ටික න්‍යාය නැත්නම් අපන්නක න්‍යායෙන් විමසලා බලන්න ඉතින් ඒ සාන්දෘෂ්ටික න්‍යායෙන් විමසලා බලනකොට අපිට තියෙනවා ඒකට නිර්ණායක ටිකක් චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය පටිච්චසමුපාදය සහ පරමාර්ථ ධර්ම විග්‍රහය කියලා. එතකොට ඒ ඒ විග්‍රහයන් හොඳට ඉගෙන ගන්න පොතපතකින්. දැන් අපිට කවුරුත් පිළිගන්නා ඒ වගේ විග්‍රහයන් ටිකක් තියෙනවානේ රේරුකාණේ මහානායක හඳුරාගේ පොතපතවල. එතකොට ඒවා කියවලා එහෙම නැත්නම් ත්‍රිපිටකයෙන් කියවලා. ඒවා මූලධර්ම ටික ඉස්සරලා හොඳට අධ්‍යයනය කරගන්න. අධ්‍යයනය කරගත්තට පස්සේ තමයි අනිත් කෙනාගේ ධර්ම විග්‍රහය નિවරදිද වැරදිද කියලා අපට තීරණය කරන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම අනිත් එක තමයි එහෙම සැක සංකා සහිත නම් ඉතින් මේ ඔක්කොගෙම බණ අහන්න ඕන හැම පොතක්ම කියවන්න ඕන කියලා නියමයක් නැහැනේ. Tamanට වඩා નિවරදි කියලා සැක හැර දැනෙන ඒවා මුලින් අහන්න. අර එහෙම පොඩි හරි සැකයක් එනවනම් ඒක පැත්තකින් තියලා ඒක පස්සේ ටිකක් දහම් දැනුම වැඩි වුණාම අහන්න. නිකන් අර ඇබ්බැහි හදාගන්න හොඳ නැහැ වැරදි දේවල් වලට. ප්‍රශ්නේ පමණයි ස්වාමීන් වහන්ස බොහොමත්ම පිං සිද්ධ YouTube එකේ තියනවද ප්‍රශ්න? YouTube එකේ ප්‍රශ්න තුන තමයි අවසානයේදී හැම. හොඳයි හොඳයි.